අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙල සඳහා දවසේ කාලය ගන්න බලාපොරොත්තු වෙන අපි ආරම්භ කරමු සතිವಾರයේ ලිඛිත ප්‍රශ්න වලින් ආරාධනා කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට ප්‍රශ්න 10ක් තියෙනවා ස්වාමීන් වහන්සේ ඊයේවත් එක්කද ඊයේ ඊතර ඊයේ දෙකත් එක්ක පටන් ගන්න පූජනීය වන්දනීය ගරු ස්වාමින් වහන්සේ සක්මන පෙර පරිදි අද දිනද අවදි වී හතර දක්වා සක්මන් කරන විට වම් පාදයේ අධික බර සහ වේදනාවත දැනිනි. ලනුපැදුර ලනුපැදුර ස්පර්ශයේදී මගේ දෙපතුලේ දැනුණු වේදනාව වේදනා තද ගතියක් සහ ලනුපැදුර ගැඹුරට එරෙන ස්වභාවයක්ද දැනිනි. සක්මන් කෙලවර සක්මන කෙලවරේදී මගේ ආශ්වාස ප්‍රශ්වාසයේ ද වේගයෙන් දැනීමද පපු පෙදෙස වේගයෙන් උස් පහත් වීමද විටක තදින් වේදනා සහිතව මට දැනුණා. උදර පෙදෙස වේගයෙන් උස් පහත් වන බව දැනුණා. වේදනාව විඳ දරාගෙන මාගේ සක්මන නිමා කැමි. පරයන්කය. අද දිනද පාන්දරම වාඩි වී ටික වේලාවක් ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කළෙමි. එහිදීද දිග බවත් ප්‍රශ්වාසයේ එහිද එහිදීද දිග බවත් ප්‍රශ්වාසයේ දිග බවත් මුලැමැද අගද කෙටි බවද මෙනෙහි කළෙමි. ආශ්වාසෙත් ප්‍රශ්වාසයේත් උණුසුම බවද තරමක සිසිලක්ද මට දැනින. ටික වේලාවකදී මාගේ හිස නලල් පෙදෙස තද වේදනාවක් දැනී ෂණයකදී කන් දෙකද කම්බුල් දෙපැත්තද තද ගතියක් බොහෝ වේලා පැවතුණි. නමුත් මම බාධක මැද මම මගේ ආශ්වාසය නොකඩා අත්හරින්නේ නැතිව බොහෝ වාරයක් බැලීමි. ඒ සමගම දෙපායද වේදනා වේදනා විය. ස්තුති ගරු ස්වාමින් වහන්සේ. තව තවත් සසුන් අඹර පැවැත්ම පිණිස වැඩ කිරීමට ශක්තිය ධෛර්යය ලැබී දීර්ඝායුෂ්ට පතන අයුරුම නිවන් සුව පසක් වේවා. දැන් ඉසීම වේවා, ඒ වගේම ධෛර්යවන්ත වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවනීය ස්වාමින් වහන්ස නිස්සරණ වණය භාවනා මධ්‍යස්ථානෙට මා අලුතින් පැමිණි ශ්‍රාවිකාවකි මීට ප්‍රථම භාවනා වැඩසටහන් වලට සහභාගී වී ඇත පළමු දිනේදී මෙහි පැමිණි පරියංක භාවනාවේදී නාසිකා අග්‍ර සති සති නිමිත්ත කරගෙන සතිය පිහිටුවා ගැනීමට සෑහෙන කාලයක් එනම් විනාඩි 15ක් පමණ ගත විය ලබා දී ඇති උපදේශ පරිදි ස්වභාවිකව සිදවන සිදුවන හුස්ම රැල්ල කෙරෙහි සිත පවත්වා ගැනීමට ටික වේලාවකින් හැකිවිය. ආශ්වාස කරද්දී හුස්ම වම්නාසයෙන් ඇතුල් වෙන බැවින් ඇතුල් වෙන සැටිත් එම නාසයෙන්ම පිටවෙන අයුරුත් නිරීක්ෂණය කෙලිමි. මූල මූල කමඨහන වඩන විට සිත තැන්පත් වී ටික වේලාවක් ගතවන විට කය කිහිප වරක් චංචල වන බව වැටහුණි. ඒ අතරම වම්නාසිකාව අග හුස්ම වදින තැන කුඩා සතෙකු දඟලනු සයක් දැනිනි. මෙම සිද්ධි මාගේ සතියට බාධාවක් නොවුනි. දෙවැනි දිනේදී පරයන්ක භාවනාවේදී ගෞරවනීය ස්වාමින් වහන්සේගේ දහම් ගැටළු විසඳීමෙන් ලබාගත් දැනුමත් දහම් දහම් දේශනාවලට මනාව සවන් දුන් නිසාත් ඒ දහම් දැනුම මාගේ පරයන්ක භාවනාවට ඉමහත් රුකුලක් විය. මෝඩේ කුසේ පරයන්කයට වාඩි වූ මා තව විනාඩි කිහිපයකදී හුස්ම රැල්ල කෙරෙහි සතිය පිහිටුවා ගැනීමට හැකි විය. පැයක් ගත වුවද කියා මට නොදෙනුනි. පෙරදී පැවති සංසුන් පැවති සුළුසුළු වේදනා පවා නොදෙනිනු. මම පරයන්කේ නැගී සිටියේ තවත් වේලාවක් එසේ සිටීමට තිබුණා නම් කියා සතුටු සිටිනි. තෙරුවන් සරණයි. ඔය වෙනකොට පොඩ්ඩක් වැඩිපුර ඉඳලත් බලන්න. ඒ විතරක් නෙවෙයි ඉතින් හොඳට තේරුණා නැගිට්ටයි කියලා. ඔය හිතෙන් තරම් සතිය කැඩෙන්නෙත් නැහැ. ඒ නිසා නැගිටිනකොට යම් හේතුවක් නිසා නැගිටින්න උනා නම් ඒ නැගිටට පස්සේ ඒ සතිය පරියන්ක ඇති කරපු සතිය අර අනික් වැඩවලදී ගෙවෙන හැටි පොඩ්ඩක් බලනින්න නැති වෙන හැටි බොඳ වෙන හැටි බලහන් හිටියොත් ඉක්මනට බොඳ වෙන්නේ නැහැ. බලන්නේ නැතුව හිටියොත් බොහොම ශීඝ්‍රයෙන් බොඳ වෙනවා. මේ බලන් හිටියොත් දැන් මේ ඉඳගෙන හිටලා ඉති කරගත්ත සතිය දැන් කොහොමද මේක දිගට යන්නේ කියලා වෙනදාට වැඩි වෙලාවක් පාත් ගන්න පුළුවන්. ඒක අතිරේක ලාභයක්. ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්කේදී හුස්ම සංසුන් වූ පසු පැමිණෙන සිතවිලිද බොහෝ දුරට අඩු වූ පසු හෝ සිතවිලි නතර වූ විට බාහිර හෝ අභ්‍යන්තර අරමුණු සමග නොගැටි නොසලකා හැර කොපමණ හෝ හැකි පමණ කාලයක් පරයන්කේ සිටීම සුදුසු දැයි කරුණාවෙන් පහදා දුන මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ මෑත්තට මට ඉස්සෙල්ල ප්‍රශ්නට මම උත්තරේ වශයෙන් කිව්වා වගේ පරියංකේ මිදලා ගත්ත ගන්න එක සාර්ථක තමයි. නමුත් ඒක පරියංකේ කියන ඉරියව්වටම සීමා වුණොත් අපිට අනික් වැඩවලට ඒක යොදා ගන්න හම්බෙන්නේ. ඒ නිසා පරියංකේ ඇති කරගන්න සතිය ටිකක් වැඩිපුර හිටියයි කියන නරකක් නැහැ ඉන්න. ඒක ප්‍රශ්නයක් නැහැ. දවසෙන් ටික ටික ටික වැඩි කරා. නමුත් ඉරියව්ව මාරු කරන වෙලාවෙදී අර ඉරියාපත සංදියේදී බැටන් රිලේ රේස් එකදී ඒ අර එක්කිනාපු ක්‍රීඩකයා අනිත් එක්කනට ඒ මේ පොළු කෑල්ල දෙන වෙලාවේදී ලීඩ් එක කඩා ගන්න නැතුව ගినాපු ඒ ජයග්‍රහයි ඉඩ ප්‍රස්තාව කඩා ගන්න නැතුව යන්නේක තමයි නැගිටිනකොට ඉඳගෙන ඉඳලා නැගිටිනකොට සතිය තියෙන හැටි බලන්න දෙකම කරන්ඩ විපස්සනාට ගොඩක් බර සක්මණේදී ඇති කරගත්ත සතිය ඊගාවට නැවත සක්මණට එනකන් නෑ පරියන්ක ඇති කරගත්ත සතිය නැවත පරියන්කකට එනකන් රකින්න එක තමයි අභියෝගයක් වශයෙන් බාර ගන්න ඕන. ධර්මදේශනාව හා සම්බන්ධ ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ භාවිත භාවිත සිත හා අභාවික සිත ගැන දේශනා වුණා. භාවිත සිත යනු කුමක්ද කියා හරියටම පැහැදිලි වුණේ නැහැ මට. මට අදහස් වූයේ භාවිත සිත යනු භාවනා කරන සිතද නැත්නම් භාවනාවෙන් දියුණු සිතද යන්න ලෙස සිටුවෙමි. එය පහදා දුන මැනවි. ඊට පසු භාවිත සිත මගින් පාප කර්මයක් සිදුවන්නට යන අවස්ථාවකදී එය වළක්වා ගැනීමට පුළුවන් බව දේශනා විය. එය සිදු කරන්නේ එම අවස්ථාවේදී ආනාපානය සිදු කිරීමෙන්ද මට එසේ හැඟුණි. මරණය සිදුවෙන අවස්ථාවේදීද ආනාපානය සිහි කිරීම සුදුසු බව දේශනා උනායයි මතකය. භාවිත සිත යනු කුමක්ද? ඒ අවශ්‍ය විටදී යොදන ආකාරයේ කරුණිකව පහදා පැහැදිලි කර දෙන්න දෙන්නේ නම් ඊට ප්‍රයෝජනවත්ය. ඔබ වහන්සේට නිරෝගී සුවය දීර්ඝාෂ අත්වි නිවන් සුව ලැබේවායි පතමි. හොඳයි බණ අහලා තියෙන බවත් පේන තියෙනවා ඒක හිතේ තියානක් තියෙනවා. නමුත් එක සැරේ ඔක්කොම පැහැදිලිවම මතකයේ අවබෝධයයි එන්නේ. ඔය තියෙන දැනුමේ දිගට කරගෙන යන්න විශේෂයෙන්ම මේක වාර්තාගත වෙලා තිනවා ඔයගොල්ලන්ට යනකොට දෙනවා ඒ වාර්තා කරපු බණපටියා. ඒක ආය අහන්න. එක සැරයක් කොට හරියන්නේ නැහැ. 15 සැරයක් අහන්න. එතකොට තමයි ඕකේ තියෙන ටික ටික ටික ටික ගන්න. මෙතෙක් අහලා තියෙන කුණු අරපොළ හැටියට බලනකොට ඕක 15 සැරකින් තේරුම් ගත්තොත් ඇති. මේ ඔළුවට දාලා තියෙන කක්ක දිහා බලනකොට. ඒ තරම්ම දේවල් තියෙද්දි මේක නිකන් යන්තම් පුවා ගත්තත් ඇති. ඒක නිසා මේක ආරම්භක ශේෂයේ ওই කියන දැනුම හොඳයි. නමුත් ආනාපානෙ නෙවෙයි ඝන තියෙන්නේ ආනාපාන සතිය නැත්නම් සතිය. ඒක සඳහා ආනාපානෙ ගත්තොත් ආනාපාන සතිය කියලා කියනවා. ඉඳගෙන ඉන්නකොට ආනාපානෙ වුණාට අපිට ඕන කරලා තියෙන්නේ නැවත සතිය පිටවන එකයි. ඕනේ පාපයක් සිද්ධ වෙනකොට නැවත සතිය පිටව ගන්න පුළුවන් හැකියාව තමයි භාවිත මනස කියලා කියන්නේ. ඒක ඉතින් සුපර් මාකට් එකේ ගන්න නෑ. කඩේ ගිහිල්ලා ඉල්ලුවාට මේ මට භාවිත සතිය පොඩ්ඩක් පොඩි පැකට් එකක් දෙන්න කියලා එහෙම හම්බ වෙන්නේ නෑ. ඔය කරන එකම කරලා කරලා භාවිත කරනවා කියන්නේ නැවත නැති යොදලා කරන එක. කරපු එකම නැවත නැවත කරන එක තමයි කල්ටිවේෂන් කියලා ඔකට ඉංග්‍රීසියෙන් කියන්නේ වඩන්න. ඔය ඔය තියෙන දැනුමත් හොඳයි. අල්ලගෙන තියෙන හැටිත් හොඳයි. නමුත් අංග සම්පූර්ණ නැහැ. ඒ නිසා නැවත නැවත කරන්ඩ බණපටියත් නැවත නැවත අහන්නේ කියලා මම කර්මාවෙන් මතක් කරනවා මේ වෙලාවේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ මම කරන්නේ ආනාපාන සති භාවනාවයි. හුස්ම දෙස හොඳින් බලා සිටින විට එහි තද ගති මෘදු ගති ආශ්වාස වායුව සීතලව දැනෙන අතර පිට කරන ප්‍රශ්වාස වායුව හුණුසුම්ව දැනේ. මෙලෙස ඒ දෙසම බලා සිටින විට ක්‍රමයෙන් හුස්ම රැල්ල තුනී වී ගොස් නැත්තටම නැති වී යයි. ඉන්නා බවක් දැනෙන්නට නැත. සම්පූර්ණ නිින්දක් ගියක් මෙනි. නමුත් ක්‍රමයෙන් නැවත හුස්ම දැනෙන්නට පටන් ගනී. සමහර විට මෙම නොදිනී යන తත්වයේ පය භාගයකට වැඩි වේලාවක් පවතී. භාවනාව ඉදිරියට ගෙන යාමට උපදෙස් පතිමි. ඔබ වහන්සේට නිවන් සුවත් වේවා. ඒතකොට මේ නොදණී යන අවස්ථාව සහ නැවත දැනී යන අවස්ථා දෙකෙන් Tamanට වැඩි ප්‍රිය වැඩි මනාප කොයි එකද කියලා කියන්නේ පොඩි අපිට ඉස්සරහට යන්න පුළුවන් ඒක එච්චරම අංග සම්පූර්ණ සාකච්ඡාවක් වෙන එකක් නෑ. නමුත් මේ නොදනියන අවස්ථාවද තමන් වඩා සාදර වෙන්නේ මනාප වෙන්නේ නැත්නම් ආපහු දැනීමී පවතින අවස්ථාවද කියන එක කියන්න කැමති නම් අපිට පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. ඒ ප්‍රශ්න ඉදිරිපත් කරපු එක නම් ඉදිරිපත් වෙනවා. ස්වාමීන් වහන්සේ නැවත දැනෙන අවස්ථාව වඩාත් හොඳයි කියලා හිතෙනවා. වඩා හොඳයි කියලා හිතනවා. ඔය ඒක ਸਰවඥයන් සඳහන් කරන්නේ නැවත දැනෙන අවස්ථාව සමුදේ පක්ෂය කියලා. ගෙවෙන අවස්ථාව වය පක්ෂය කියලා. ඉති අජත්තං නැති සමුදේ ධම්මානුපස්සීවා විහෙරති වය ධම්මානුපස්සීවා විහෙරති සමුදේ වය ධම්මානුපස්සීවා විහෙරති කියනවා සාමාන්‍ය පෘතජ්ජනය සමුදේ තමයි අල්ලන්නේ ඔය භාවනා දිනුවර දිනුවරට පේනවා මේක අවබෝධ වෙන්න මේ අපි සමුදේ අල්ලන්නේ හටකන්නේ දේ අල්ලනවා අපි නැති වෙන දෙයට බයයි නැති වෙන දෙයට බීතිකාවක් තියෙනවා අපේ එහෙම නැත්නම් හා මුස්පේන්තු ගතියක් තියෙනවා භාවනා කරලා කරලා කරලා මේ නැති වෙන පැත්ත අල්ලා ගන්න කන් නිවන් දකින්න බෑ. ස්වභාවයෙන් අපි අල්ලන්නේ ඇති වෙන පැත්ත තමයි. දරුවෙක් උපදිනකොට අපි කැමති මරණයට කැමති නැහැ. වස්තුවක් ලැබෙනකොට අපි කැමති වස්තුව පෙන්නේ නැතිවට කැමති නැහැ. අපිට ජීවිතේ ලස්සන වෙන පළවෙනි අවුරුදු 30ට අපි කැමති. ඊට පස්සේ ගෙවෙන අවුරුදු වලට ජීවත් වෙනවට ජීවත් වෙනවා උපන්නාට මේ ලෝ වෙනවා වගේ නම් තේ කැමැත්තක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් දවසක මේ සමුදය සහ වය පෙන්නකොට අපේ හිත සමුදයට කැමති බව දැනගෙන යන්න. ඒකල බලන්න වය වැය වෙන පැත්තට නැති වෙන පැත්තට ඒක තමයි බය පැත්ත අපි. ඒ තමයි අපිට භීතිකා වෙන පැත්ත. එහෙම නැත්නම් ආසාත්මක ලක්ෂණ පහළ වෙනවා. බුද්ධමාහාර බයක් එනවා. සමහරුන්ට ඇත්තටම මානසික අසහන එනවා. ඒ වය වෙන පැත්ත බලනකොට ඉතින් ඒ නිසා සොඳුරු සද්ධාවෙන් ගියොත් තමයි සීලක ඉන්න බව දැනගෙන ගියොත් සතියෙන් ඉන්න බව දැනගත්තොත් ටික ටික පුළුවන් වෙයි වැය වෙන පැත්ත බලන්න. එතකොට විශාල ආධ්‍යාත්මික පෞරුෂත්වයක් හට ගන්නවා. ඒ වගේම මේ බය කියන එක ලෝකේ හිතින් හදාගත් එකක් බව තේරෙනවා. ඒක නිසා සමුදේ කියන එක හිතා ගන්න නැවත මතුවෙන අවස්ථාව. වය කියන එක හිතා ගන්න ක්ෂය වීම, වැය වීමේ Nirodhaය නැති වෙන පැත්තට. ඒ නිසා කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් මතක තියාගන්න ඒ වය පැත්තරත් අරහා සමාන ආරම්භයේදී අරහා සමාන අත්දැකීමකින් සාදර බවකින් ලෑස්තිලා යන ගමනකින් ගියොත් භවනාවේදී අහන ප්‍රශ්නේ හඬ වෙන්නේ නැහැ ඉස්සරහට විශ්වාසය පහළ තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේ මම නිස්සරණ වනයේ භාවනා කර ඇති යෝගිනියක් මේ ඔබ වහන්සේගේ උපදෙස් පරිදි සක්මන් භාවනාවද ආනාපාන සති භාවනාවද වඩමි. හුස්ම රැල්ල ඊතා කිට්ටුවෙන් බලන විට එහි වැදෙන තද ගතිය උණුසුම සිසිල් ගති දැනේ. විටක හුස්ම රැල්ල කැඩි කැඩි යන සයක්ද දැනේ. මීට පෙර භාවනා වැඩසටහන් දෙකකදීම භාවනා කරන විට එක් විටම රූපවාහිනී යන්ත්‍රයක තිරයක් මෙන් ඉදිරිපස දිස්විය. එය හිස් අවකාශයකි. කර්මස්ථානයේද සිහින්ම දැනුනි. සිතුවිලි පාවී යයි. මෙම අවස්ථාව පෙරට වඩා ශාන්ත නිශ්චල තැන්පත් ප්‍රීතිමත් අවස්ථාවකි. බොහෝ වේලා ඔහි බලාගෙන සිටියෙමි. ඉන්පසු gederදී පැය දෙකක් පමණ භාවනා කළද මේ தત્ත්වය ඇති වුණේ නැත. ඒ දැනට මාස 6කට පමණ පෙරය. මෙම වැඩමුළුවට සම්බන්ධ වුණේ ඉන් මාස 6කට පමණ පසුය. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනාව තවදුරටත් දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. මේ කරන්නා වූ ශාසනික මෙහෙවර කුසල් බලයෙන් ඉක්මනින් ඉක්මනින්ම නිවන සැනසේවා. නිවනින්ම සැනසේවා. අපි ඉස්සලා ගත්ත ප්‍රශ්නත් එක්ක බලනකොට මේකේ අරමුණ ගෙවෙන පැත්ත, නැති වෙන පැත්ත, වැය වෙන පැත්තට අත්දැකීමක් විස්තර කරනවා. ඒක බොහොම සාන්තයි, නමුත් එතන අනතුරක් ඒත් තියෙනවා. ඒක නැවත නොලැබීම දුකක් වෙනවා. මාස 6ක් විඳවලා. ඒ නිසා ඇති වෙන පැත්ත බැලුවා කියලා ඒ පාතකම්ම කියනවා. දැන් මෙයාත් කියනවා උපාතකම්ම කියන්නේ තමයි මෙයාත්. නැති වෙන පැත්ත බැලුවයි කියලා. ওই කොයි දෙකෙන් හරි ඒ දෙකට දෙක තට තඩමාරු කරලා මාරු වෙනවා මිසක් මේකට කැමතුණත් ඒක නැතුණත් දුකක් වෙනවා. මේකට කැමතුණත් ඒක නැතුණත් දුකක් වෙනවා. නිසා ඒක එනකොට මේක බලලා සතුටු වෙන්න මේක බලලා සතුටු වෙන්න. ඒක තමයි සමුදේ වය ධම්මානුපස්සීවා කියලා කියන්නේ සමුදේ සාවය සමයෝතිය ලබන. අපි මේ ඉන්න සභාව ගත්තොත් 50ක් සමුදේට කැමතියි. භාවනා කරන්නේ නැත්නම් 100%ක්ම සමුදේ තමයි කැමතියි. භාවනා කරනකොට සමහරු වයයට කැමතියි. කොයි එක හරි වේවා ඒ කැමැත්ත තියෙන කෙනාට කැමැති දේ නොලැබී යෑමේ දුක අනිවාර්යයි. ඒ නිසා ඉස්සෙල්ලා සමුදේ බලන්න. ඊට පස්සේ වය බලන්න. ඊට පස්සේ සමුදේ වය දෙක පුළුවන් තරම් එකිනෙකට මාරු වෙන්න අරින්න මේ දෙක අපි නැතුව ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙනවා. මේක තියෙනොත් මේක තියෙනවා. මේක තියෙනොත් මේක. ඔන්න ඔය දෙක දිහාම නොසලෙන මනසකින් බලන්න පුළුවන් නම් අරක නැතුණයි කියලා මේක නැතුණයි කියලා කනගාටුව එන්නේ නැහැ. ඒක ටිකක් භාවනාවට වැඩිය සම්මා දිට්ඨියට සම්බන්ධ ප්‍රශ්නයක්. සම්මා සංකල්ප වලට සම්බන්ධ ප්‍රශ්නයක්. නමුත් සම්මා දිට්ඨි සම්මා සංකල්ප විතරක් තිබුණාට බෑ භාවනා අධ්‍යක්ීමෙන් එතෙන්න මෝරන්න ඕනේ හිත. මෝරන්න කමඨාන සුද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කොයි එක වුණත් ඒක පාක්ෂිකව ගියොත් ඒ අල්ලගත්ත දේ නැතිවීමේ දුක ඇති වෙනවා. ඒකේ මේකට ගහන්න මේකේ ඒකට ගහන්න. ඒ නිසා මේ අත්දැකීම් දෙක නැත්තම් මේ බාහිර වාර්තා දෙක සමුදේවය කියන පැත්තෙන් සලකලා බලලා මම උත්තර දෙන්න උත්සාහ කරේ. තව පැති ඇති. ඒක නිසා ඉස්සෙල් එක්කන බලන්න ඕනේ මගේ අඩුපඩි වය පැත්ත බලන්න. පස්සේ කීපෙක්කන බලන්න ඕනේ දැන් වය පැත්ත බැලුවා සමුදේල දැන් තරහක් තියෙනවා. වය නැතිවීම දුකක් කියලා දෙන. දෙකටම සමහිත ඇති වෙනකන් දෙන්න දෙන්න එකතු කරලා ගැට ගැහුවොත් හරියයි කියලා හිතනවා. <laughs> එලහරකයි මිහරකයි වගේ අරු ගොඩට අදිනවා මේ මඩට අදිනවා හැබැයි හීයක් අහ ගන්න පුළුවන් වෙයි දන්නේ නැහැ. නම දෙන්න ගැට ගැහුවා නම් හරි. දේරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. පරියංක භාවනාව. ආසනයේ වාඩි වී මම දැන් මෙතන යන්න මෙනෙහි කළෙමි. ඉන්පසු කය සැහැල්ලු කොට උඩුකයට පමණක් සිත යැවීමි. එවිට මට දැනුනේ නාසයේ අගට දැවටෙන හුස්ම රැල්ල පමණි. දැඩි අවධානයෙන් බලා සිටියේදී ආශ්වාසය වාතය සිසිල බව බවද ප්‍රශ්වාස වාතයේ ඊතරම් සිසිල් නොවන බවද වැටහුණි. තවද ආශ්වාසයේ තරමක් ආයාසයෙන්ද ප්‍රශ්වාසයේ සැහැල්ලු බවද වැටහුණි. ආශ්වාසයේද ප්‍රශ්වාසයේද දිගු බවද දැනගතිමි. ආශ්වාසයේ ඇතුළු වී ඒ සැනින්ම ප්‍රශ්වාසයේ පිට වූද ප්‍රශ්වාසයට පසුව නැවත ආශ්වාසයේ වීමට පෙර ඊටාම කෙටි විරාමයක් ගන්නා බවද වැටහුණි. මෙසේ බලා සිටින විට ඒ අතර සිතවිලි ශබ්ද බාධා කරන සතියට ඉන් බාධා කර නොගතිමි. දකුණු දන හිසේ වේදනාවක් ඇති වී එය සෑහෙන වේලාවක් තිබුණි. විනාඩි 15ක් පමණ වන විට හුස්ම ඊතා කෙටිවන බව දැනුනි. එම හුස්ම රැල්ල මට දැනුනේ නාසයේ ඇතුළත උඩ කොටසට ය. තවද දෑතේ ඇඟිලිද පාදවල උඩුපතුල් සහ ඇඟිලිද නොදෙනී ගිය ස්වභාවයක් ඇති වුණේ. ඇතුණි. දිගට මෙසේ දිගට මෙසේ පෑ භාගයක් පමණ සිටියේද ඊතා කෙටි වූ හුස්ම රැල්ල වෙනස වෙනසක් නොවුනි. නොවුණු අතර මෙසේ සිටීම ආයාස කර ගතියක් නොවු බවද කියමි. සක්මන් භාවනාව මේ සඳහා මුලින්ම මළුවේ දෙතුන් ගමනක් එහා මෙහා ඇවිද මළුව හුරු කරගතිමි. එක් අන්තයක සිට මම දැන් මෙතන මෙනෙහි කොට ඉක්මන් ඉරියව්වට හිත යොදවා සක්මන ආරම්භ කළේ වම දකුණ යනුවෙන් මෙනෙහි කරමිනි. පාදයේ වැලි සමග ස්පර්ශ වන අයුරුත් පාදවලට තෙරපී වැලි විසිරෙන අයුරුත් බොහෝ අවබෝධ විය. වැලි කැටවල සියුම් බව දැනුණු මට කලින් සක්මන් කළ ලනුපැදුරේ ඇති ගොරෝසු බවද මෙනෙහි විය. මෙලෙස යන විට වමහා දකුණ අතර වෙනසකට දුටුවේ දකුණු දන හිස්සේ ඇති වූ වේදනාව දැනීමයි. සුළු සුළු ශබ්ද ආවද සතියට බාධාවක් නොවුණු අතර සිතුවිලි මට දෙවරක් බාධා කළේය. එවිට මම නැවත සතිමත් වී ඒ දෙවරම සක්මන නවතා නවතා මම දැන් මෙතන මෙනෙහි කොට සක්මන සාර්ථක කරගතිමි. තවද මට දැනුණු දෙයක් නම් වම ඔසවන විට එය සැහැල්ලු වී දකුණු පාදයට බරක් දැනීමත් දකුණු ඔසවන විට එය සැහැල්ලු වී වම් පාදයට බරක් දැනීමත් ය මේ අයුරින් පෑ භාගයක් පමණ සක්මනේහි සතිමත්ව යෙදුණෙමි ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ පතා බෝධියකින් පතනා බෝධියකින් නිවන් සුව දත්වේවායි ප්‍රාර්ථනා කරමි විශ්සරේ හොඳයි ඒක නිසා ඒ හම්බෙච්ච ගැම්ම දිගට පවත්වන තමයි ඒක පట్టල වෙන්නේ මේක හොඳට මණ්ඩි බහින්නේ එහෙම නැත්නම් වශී කර ගන්න පුළුවන්. ඒ නිසා ඔය ඔය වගේ වෙනකොට ඇඟ ලෙඩ කර ගන්න නැතුව, හිත ලෙඩ කර ගන්න නැතුව, අනවශ්‍ය කතා බතා නැතුව මේ ගත්ත ගැම්ම මේ කාලසටහන දිගට කිරීමෙන් අනුග්‍රහ කරන්න. එතකොට ඔක පුදුම තලතුණා ගතියකට එනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ භාවනා අරමුණ සක්මනයි. পায় මෙනෙහි කිරීමේදී වැටහුණ දේ එය මෙනෙහි සක්මන් මළුවට ගොස් සිටගෙන එම ඉරියව්ව දෙස මද වේලාවක් බලා සිටියෙමි. එක පියවර මුළු සිරුරේ බර පාද දෙකට සමව තිබුණි. පොළවේ රළු ගතිය ගොරෝසු හා සීතල ගතිත් යටිපතුලල උණුසුම් හා මෘදු මොලොක් ගතිත් වැටහුණි. වම් පාදයේ ඔසවන විට මුළු සිරුරේ බර දකුණු පාදයට දැනුණු අතර පොළවේ ඇති තද බව රළු රළු බව පෙරට වඩා දැනුනි. වම් පාදයේ උණුසුම්ම සැහැල්ලු ගතියෙන් ගතියකින් දැනුණු අතර මුළු සිරුර දකුණු පැත්තට බර වෙන්නක් මෙනි. වම් පාදයේ බිම තැබෙමි. දකුණු පාදයේ ක්‍රමයෙන් සැහැල්ලුව උණුසුම්ම එසවීමි. දෙවැනි පියවර ඔසවනවා, තබනවා දකුණු පාදයේ එසවීමේදී විලුඹේ සිට ක්‍රමයෙන් ඇඟිලි තුඩු දක්වා යටිපාදයේ සැහැල්ලුව උණුසුම්ම එසවුණු අතර දකුණු පාදයේ දන හිස ළඟින් ඉදිරියට නැවන ආකාරයක් දැනුනි. දකුණු පාදයේ පොළවෙන් ඉහළට එසවීමේදී ක්‍රමයෙන් වම් පාදයට මුළු සිරුරේ බර දැනුණු අතර ඒ බර ක්‍රමයෙන් කෙන්ඩා ප්‍රදේශයටත් කලබා ප්‍රදේශයටත් දැනුනි. දකුණු පාදයේ බිම තබන විට විලුඹින් පටන්ගෙන එපා ඇඟිලි දක්වා යටිපතුල ස්පර්ශ විය. ස්පර්ශ වින. එවිට මුළු ශරීරයේ බර දකුණු පාදයේ පාදයේ පතුලට දැනුනි. වම් පාය බිම තැබීමේදී මෙන් තුන්වෙනි පියවර ඔසවනවා යවනවා තබනවා එසවීම පෙර පරිදිය. යැවීම වායෝ ධාතුවේ ක්‍රියාකාරීත්වය බැවින් වැටහුණි. පිටුපසින් කෙනෙක් පාදයේ තල්ලු කරන්නාසේය. උණුසුම සහා සැහැල්ලුව ඉදිරියට පාදයේ යවුනි. එහෙත් පහත් කිරීමේදී පාදය පොළොව දෙසට ක්‍රමයෙන් බර වෙමින් පහත් වුනි. එම පාදය බිම තබන විට ක්‍රමයෙන් ඉස්සේ. ටික වේලාවක් මෙසේ ගමන් කරන විට දැක්කේ රූකඩයක් ගමන් කරනාක් මෙනි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. අනික් වෙලාවෙත් ඉතින් රූකඩේම තමයි ඉතින්. ඒ අඩු ගන්න ඒ වෙලාවවත් දැක්කත් නම් හරි අවවසක් එකට ගන්න පුළුවන් රූකඩ නටවන්න ගන්න. හොඳයි විස්තරලිලා තියෙන විදිය හොඳයි. ඒක දිගට යනකොට තමයි තේරෙන්නේ මේක ඔය විස්තර වශයෙන් මෙනෙහි කරමින් බැලුවේ නැතත් උන්ට අරමුණේ හිත හිටලා ආයාසයෙන් තොරව අනායාසයෙන්ම මේ විස්තර ටික පේන්න පටන් අර ගන්නට යනකම් දක්මන හුරු කර ගන්න ඕනේ මලුවත් හුරු කර ගන්න ඕනේ වේගයත් හුරු කර ගන්න ඕනේ බලන දුරත් හුරු කරගන්න ඕනේ. ඉතින් ඒකට හොඳ වෙලාවක් ඇවිල්ලා තියෙනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ රාත්‍රී කාලයේ පරියංක භාවනාවට වෙන් වූ තිබු කාලයේදී මා මූල කර්මස්ථානයේ සිත යොමු කරමින් ආශ්වාසයේදී ඒ දෙස හොඳින් බලමින් හුස්ම වැදෙන තැන් පිළිබඳව ඊතා ඕමනාවෙන් අවධානය යොමු කළෙමි. එවිට හුස්ම තරමක් සීතලෙන් නාසිකාව ඔස්සේ ගමන් කරන ගමන් කර උදරයේ ඉදිරියට තේරීමෙන් අවසන් වන බව දැනගතිමි. එසේම උදරයේ පිටුපසට යාමෙන් ප්‍රශ්වාසය ආරම්භන බවත් උණුසුමට නාසයේ කෙළවර වැදීමත් වැදීමෙන් පිටවන බවත් නිරීක්ෂණය කළෙමි. මෙසේ ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස හොඳින් බලා සිටින විට එම ක්‍රියාවන් ක්‍රමෙන් තුනී වී තුනීවන බවක් එනම් ඒවා නොදිනී යනවාක් මෙන් දැනුනි. ඔබ වහන්සේ එවිට ඒ දෙස බැලීමට අවවාද දුන් නිසා මා ඉන්පසු සිදුවන්නේ කුමක්දයි මහත් අවධානයෙන් බලා සිටීමි. ශරීරයේ පහළ කොටස නැතිසයක් දැනුනි. ඉහළ කොටස් තරමක් විශාල වෙනවා මෙන්ද උදරය මත තබාගෙන සිටියත් වලට නාඩි වැටෙනවා මෙන්ද දැනුනි. ඒ අතර ආශ්වාසය හා ප්‍රශ්වාසය නාසයේ කෙළවර පෙදෙසේ ඇතිවෙන බව දැනුනි. පිළිබඳ පිළිබඳ සිතුවිලි සිතුවද එය නොදැනෙන නිසා කිසිම වේදනාවක් නොදැනුනි. එනිසා මට මහත් සතුටක් ඇති විය. ආශ්වාසය හා ප්‍රශ්වාසය සිදුවන බව දැනෙන අතර හෘදයේ යන්ත්‍රයක් මෙන් හෘදයේ යන්ත්‍රයක් මෙන් ක්‍රියා කරන බව දැනුනි. ඒ අවස්ථාවේ මාගේ ශරීරයේ සිදුවේ ආශ්වාසය හා ප්‍රශ්වාසයයි. මා ගල් ගැසී ඇතිවක් මෙන් එනම් කිසිම චලනයක් සිදු කළ නැති බවද දැනුනි. මෙසේ සිටි වේලාවය මම මට දන්නේ නැත. මෙසේ සිටි වේලාව මම දන්නේ නැත. වේලාව ඉවර වී ඇති නිසා මාගේ යෙහෙළිය මට කතා කළ විට මා එම අවස්ථාවෙන් මිදිනි. අද දහවල් ඔබ වහන්සේගේ අපහා අපා දින සවස ධර්මදේශනාවට සවන් දුන් පසු කළ යුතු දේ පිළිබඳව මනා වැටහීමක් ඇති විය. නිවසට ගිය පසු මෙවැනි සතිය පිහිටුවීමකින් පසු මා කළ යුතු දේ පිළිබඳව මා දැනුවත් කරන්නේ නම් ඔබ වහන්සේට පින් සිදු වේවි. මීට පෙරද සක්මන් භාවනාව කළ යුතු වෙනත් ස්ථානවලදී කියා තිබුණද මෙතරම් අවධානයකින් ඒ නොකළ බව මම දනිමි. මේ අවස්ථාවටපත් වීමට සක්මන් භාවනාවට භාවනාව ඊට හොඳින් කිරීම එනම් ඒටම අවධානය යොමු කරමින් වෙනත් අරමුණු බැහැර කිරීම බලපෑ බව මට මනාව වැටහුණි. එය එය කියව යුතුයමය. මෙම පූජනීය ස්ථානයට ආදුනික ශ්‍රාවිකාවන් ශ්‍රාවිකාවක් වූ මට මෙසේ සතිය පිහිටුවා ගැනීමට මෙම වැඩසටහන ඉමහත් ප්‍රයෝජනයක් වූ බව කෘතඥ පූර්වකව සඳහන් කරමි. ඔබ වහන්සේ ප්‍රාර්ථනා බෝධියකින් නිවන් නිවන ලබා ගැනීමට මේ කුසල හේතු වේවා. සාදු සාදු සාදු. ඒ සක්මන නම් ඒ විදිහටම කරන්න. ඒතකොට අනිවාර්යයෙන්ම පරියංකේට ලාභයක් වෙනවා. පරියංකේට ඉච්චම නට යාලි යෙහෙලි අඬ ගන්න යන්න හැම වෙලාවෙම තට්ටු කරලා අවදි කරවන්න. දැන් මේ ආවත් පේනවනේ යෙහෙලියන්ගේ වැඩ. භාවනාව යනකොට ඇවිල්ලා පිටට තට්ටු කරලා කියනවා දැන් ඇති කියලා. අන්න ඔය අඬ ගන්න යන්න ගෙදෙට්ට. එතකොට හරියට අවධානයක් එනවා. කොහේ ගියත් පව්කාරයෝ පව්කාරියෝ වට කරනවා අපි. අපි උගලන්ට යෙහෙලියන් කියලා කියනවනම් කටට දාන්න ඕනේ මොනවා හරි. වදක බාරයෝ. කොහේ ගියත් ඉන්න දෙන්නේ කොහේ ගියත් ඉන්න දෙන ඒගොල්ලෝ ලොකු අනුකම්පාව තමයි නැගිටවන එක. හරි වනුකම්පාවක් තියෙනවා. රජුරෝ බුදිය ගන්නකොට කඩු අතර දීලා රිලෙවෙකුට මැස් එක්කත් අහන දෙන්න එපා කියලා ඌ ඉතින් කඩුව තියාන බලන් හිටියලු මැස් එක්කත් අහන්න දෙන. මැස් එක්ක වහපු ගමන් දීපුවාම මැස්සා ගියා රජුරෝ දෙකට යනවා. අපේ එහෙලියොත් ඔච්චරම තමයි. කොයි වෙලාවක හරි කරන්නේ ගෙදර යනකොට කරුණා කරලා අන්නර එහෙලිය යන ගාන යනකොට පරියන්කේ සාර්ථක වෙයි. පරියන්කේ මූල සාර්ථක වෙන්න සක්මන් කරන්න කියලා මම කියනවා. තේරුවන් සරණයි. මා භාවනාව සඳහා ආධුනිකයෙක් මේ. පරියන්ක භාවනාව. පරියන්ක භාවනාවේදී තද නිදිමත ස්වභාවයක් දැනේ. මේ සාමාන්‍ය තත්වයක්ද? තවද ශාරීරියේ කඩා හැලෙන තත්වයක් පෙන්눔 කෙරේ. සක්මන් භාවනාව. අද දින සක්මන් භාවනාවේදී පායට යම්තාක් සිසිලක් දැනුණු අතර මළුවේ පිටිපස තරමක් ඔළුවේ පිටිපස තරමක් තද ගතියක් දැනුනි. ඊට අමතරව කකුලට විදුලි සැරයක් වදිනාසේ දැනුනි. මෙය විස්තර කර දෙන්න. ඉහත කී කාරණාවලට අමතරව ඔබ වහන්සේගෙන් දැනගත යුතු සගෙන් දැනගනු කැමැත්තෙමි. විඥානය කියනුවේ මනසටද මේ දෙක අතර වෙනස පැහැදිලි කර දෙන්න. අපට දක්නට නොලැබෙන බුදුරජාණන් වහන්සේට පමණක් දැකිය හැකි පවසන මහා මේරු පර්වතය යනු කුමක්ද මේ පැහැදිලි කර දෙන්න ඔබ වහන්සේට දීර්ඝාෂ ලැබේවා අනේ මම දීලාට බාර දෙනවා ඒක මම දැක්කේ දීලාට බාර දෙනවා ඒ ටික පොඩ්ඩක් කියලා දෙන්න කියලා අඩුව මං කියනවා මේ මේ ලියුමේ අඩු ගන්න මොකද්ද මූල කර්මස්ථානේ කියලා හරි ලියන්නේ මොනවද මූල කර්මස්ථානේ සම්බන්ධ එකම තැනකවත් මොනවත් නැහැ මේ ඒක නිසා මේ තෝරපු ඩිලාගේ වැරද්ද කියලා විතරයි මම කියන්නේ. ලියපොන්සක ඇත්තට කිසිම වැරද්දක් නැහැ. ඒ මොකද මේ මනුස්සයා මේ නිස්සන වලට ඇවිල්ලවත් නැහැ. තවර මඟ ඉන්නේ. සමා වෙන ස්වාමීන් වහන්සේ මමයි තේරුවේ. මම මේ අග ටික කියෙව්වේ නැහැ මට සමා වෙන්න. නෑ මුල ටික කියෙව්වත් නැහනේ. ඕකෙන් කියවන්න ආයසරයක් ලියුම. ඒ ලියුම කියවන්න ආයසරයක් කිසිම තැනක මූල කර්මස්ථානයක් නැහැ. මම ඉඳගත්තා නිින්ද කඩා වැටුණා. දැන් මම මොකද කරන්නේ? ඇවිදින්න ගියා අල්ලපු ගෙදර බබෙක් කැඬුවා. දැන් මම මොකද කරන්නේ? ඔච්චර. ඊට පස්සේ යනවා මහා මේරු පර්වතය විඥානය කියලා දෙන්න කියලා. පව් කියලා හිතෙනවා. මේ මූල කර්මස්ථානේ පිළිබඳ එක වචනයක්. එක එක අත්දැකීමක් ලියන්න නැතුව මේ කොහෙද මුළු සබාවක් අරගෙන යන්න හදන හැටි බලන්න මේ වගේ දැනකටත් ඇවිල්ලා. මේ වගේ කෙනෙකුට දුන්නොත් එහෙම රටක් පාලනය කරන්න කොහොම හිටියේ? මේ වගේ කෙනෙකුට දුන්නොත් එහෙම පින්කමක් කරපන් කියලා කොහෙ ගෙනියයිද කට්ටිය? මම මේ පුද්ගලයා ගැන හිතලා නෙමෙයි කියන්නේ. මෙච්චර ලස්සන කියලා දීලා තියේදී කියන්නේ. මම එයාගේ කිසිම දෝෂයක් දකින්නේ නැහැ. තෝරුපේ කාගේ හරි එකීගේ හරි විතරයි. <laughs> ඉත්තරමයි දොස් දකින්නේ. සමා වෙන්න සුවන් පළවෙනි වැරද්දට සමාව දෙන්න ස්වාමී. කිසිසේත්ම සමාවක් විතරක් මම ළඟ නැහැ. මොකද සමාවක් දුන්නොත් ආයෙ වැරද්දක් කරනවා. සමාව දීම කියන්නේ තා වැරද්දකට පර්මිෂන් එකක් කියලා තියෙනවනේ. ඒ හිට්ලර් කියලා තියෙනවා. සමාව දෙන්න එපා. දීපු ගමන් ඊගා වැරද්ද කරනවා. නොදී හිටියොත් අඩු ගානේ අවධානයෙන් ඉන්නවා. අනිත් එක අපි රිට්‍රීට් එක අන්තිම දවස මේ. සාකච්ඡාවල අන්තිම දවස වෙනකොට තාම අර කොමියුනිකේට් වෙලා නැහැ. කමඨාන් සුද්ධ කිරීමේ වාර්තාවක් ලියන හැටි ඒකල මේ අහලා ඒ කෙනාට පොඩ්ඩක් විවේකව කියලා දෙන්න. මොකද මම කියන්න ගත්තොත් මම ওই නර බරපතල වචන පාවිච්චි කරනවා නරපුට වචන පාවිච්චි කරනවා. ඒකට බය ඇති වෙනවා. ඒ නිසා පොඩ්ඩක් කතා කරලා කියන්න. ඒක න ඩිලානෝනව හම්බෙන්න. හම්බෙලා මේක මොකද්ද මෙතන වෙලා තියෙන වැරද්ද කියලා. මේ ওই කියන කරන්න මේ කියන දෙයක්වත් මොනම දෙයක්වත් කොමියුනිකේට් වෙන්නේ නැහැ. ඒකේ කොමියුනිකේට් වෙන්න පැය භාගයක් කමරක් කතා කරන්න ඕනේ. මෙයාට කතා කරලා කියන්න මෙතන කරන්නේ රිට්‍රීට් එකක්. දහම් පාසල නෙවෙයි. ලව් ලෙටර්ස් නුත් නෙවෙයි. මෙන්න මේ මෙන්න මේ පාරේ යන්න කියලා පොඩ්ඩක් වෙලා ගන්න. ස්වාමීන් වහන්සේ ඊයේ ප්‍රශ්නයක් තිබ්බා ඒක අපි අපි කැමති මයික් එකට කතා කරනවා නේද? ඊයේ ප්‍රශ්නයක් තිබ්බා අපි ඒක ඊයේ ගොඩාක් භාවනාවට අදාළ ප්‍රශ්න තිබ්බේ හින්දා ගත්තේ නෑ. පොඩ්ඩක් මේ මේ සීලයට අදාළ ප්‍රශ්නයක්. නමුත් මේක ලියපු මහත්මයා කිව්වා කරුණා කරලා ඒක අහන්න කියලා මොකද අය වෙනුවෙන් ඒක අහලා තියෙන්නේ. ඉතින් මේ විකාල භෝජනය උච්චාසයන මොකද? විකාල භෝජනය ගැන ඔය ඩාර්ක් චොක්ලට් සුදුසුද ඒ විකාල භෝජනය දවල් 12 ඉඳන් අරුණැල්ල ඔර්ලෝසුවේ පෑන් කීයද උච්චාසායන යනු කොපමණ උසස්ුම්ද බංක් බෙඩ් උච්චාසායනද කියලා අප ගැන කරුණාවෙන් මෙම ගැටලු निराකරණය කර දෙන සේත්වා කියලා ඉල්ලා සිටිනවා. ඉතින් ඒකින්ද මං අද ටිකක් වෙලා තියෙන හින්දා ස්වාමින් වහන්සේට මේක ඉදිරිපත් කරා. එනමුත් ඒක එක විසම වචනයක් කියුණා මම දන්නේ මේ අනුන් වෙනුවෙන් අහන්නේ කියලා. කවදාවත් සීලිය අනුන්ගේ උඩට ඇත තියන්න යන්න එපා. කවදාකවත් ඉවර කරන්න බෑ. මේ අපිටවත් තේරෙන්නේ නැති සීලේ අනුන් වෙනුවෙන් අහනවා කිව්වනම් මං කියනවා පව් කොන්තරත් කරන්ති. තමන්ට අදාළ දේ ඇහුවනම් එතකොට යත් ඒ කතා කරලා ඩීල් එක ඉවර කරන්න බලවන්නේ. මේ සීලේ පිළිබඳ අනුන්ගේ දේවල් අනුන් වෙනුවෙන් අහනවා කියලා කිව්වනම් සීල කියන වචනේ දන්නේ නැහැ. කෙසේ නමුත් අවශ්‍ය කෙනෙකුට ඉන්නවනම් ඒ අරුණ ගණන් කරන හැටි දැන් අපි ඔය රාශි චක්‍ර ගණන් කරන හැටි අපිට ලිත බල්ලා කරන මිසක අපි ලිත් හදන හැටි දන්නේ නැහැ නේ. හදන්න ඕනේ නම් අපි සංඝයාය ගණන් කරන හැටි තියෙනවා. ඒක රීරුකාණ චන්දසමූල සාංශිකේ පොත අපි ඉදිරිපත් කළා තියෙනවා. උච්චාසයන කියන එකෙන් අදහස් කරන තමන්ගේ ධන හිතට වැඩි උස. ඊට වැඩි නම් උස්සසුන් වෙනවා. ඒ තමන්ගේ ධන හිස. මංකපෙඩ්ඩිගේ ප්‍රශ්නේ අපි ගොඩාක් කල්පිමසුවා. යෝනිසාට පස්සේ කියනවා අවසාන තට්ටුවේ ඉඳලා ඉනිමගේ අවසාන තට්ටුවේ ඉඳලා උස දණහිට වැඩි වැඩි නම් ඉතින් ඇත්තටම ඒක උඩ නගින්න බෑනේ. එනම ඒක උච්චාසන වෙනවා. එහෙම නැත්නම් දැන් මේ ඉන්නකොට අපි යට තට්ටුවට උච්චාසන වෙනවනේ නැත්තම්. යට තට්ටුවට ගොඩක් උඩනේ තියෙන්නේ. නමුත් මේ අන්තිම පඩියේ ඉඳලා මේ තියෙන එක තමයි ගණන් ගන්න. ඉතින් ඒ වුණත් මම කියනවා ඔය සීල පිළිබඳ ප්‍රශ්නවලදී කරුණා කළා භාවනා කරන අය අනුන්ගේ පව් කොන්තරත් ගන්න එපා. අනුන්ගේ සීනි කරන්න යන්න එපා. අනවශ්‍ය ප්‍රශ්නයක්. Tamanda එහෙනවනම් කියන්න. එතකොට ඊයත් ඒ කතා කරලා එයාගේ තියෙන සැකේ දුරු කරන මිසක කවදාකවත් මේ සීල පිළිබඳ ප්‍රශ්න ඉවර කරන්න බෑ. මොකද උගෝදෙනෙක් ඕක දඬු කන්දේ ගැහුවා වගේ ඒ සීලය මේ මේ කුරුසියක් කරගෙන කුරුසියට තියලා එන ගාගෙන ඉන්නේ. එවැනි කෙනෙක් සමාජයේ දිහා බලන්නේ තර තමන්ගේ දෘෂ්ටි කෝණය. එතකොට අනින් අනුන් සීල වරද්දපු ගමන් ඒ මනසට වැඩිය මෙයා පව කරගන්න. අරව සමාදන් වෙලා නන්දද්ද කිමිතර බලන්න මෙතෙන්ටත් ඇවිල්ලා අර කරනවනේ මේක කරනවනේ කියලා අර මනසයා කරන්නේ. මෙයා සමාදන් වෙන නිසා අපි ඩිලාට කියනවා සංවිධායක නැත්තම් ඔය තවත් හිටිය ආරච්චක් ඉන්නවනේ ඔය මොකාරි කමන්න ඔය හිටියත් කියනවා ඔයව බලන්න කියලා ඒගොල්ලෝ තමයි සංවිධායකයෝ. අනිගොල්ලෝ කරදර වෙන්නේ. අනිගොල්ලෝ ඒගොල්ලන්ගෙන් අහන්න. ඒගොල්ලෝ ඊට පස්සේ ඒක හදලා ඩිලා කරන්නේ අර තියෙන ලයිස්ට් වල තවත් වාක්‍යයක් දායි හිටදැයි. දැන්ටත් දෙනවා පාන් රත්තරන්ක් විතර වගේ කොළ. එක එක්කත් කියවන්නේ. මං ගිහිල්ලා ඔව් වෙලින්ටන් වල සෝවේ. බලනකොට මට තේරෙනවා මේ කට්ටියට මූලික උපදෙස් ලැබිලා නැහැ කියලා. එනිසා මම සංවිධායකයන් කතා කරලා ඇහුවා මේ මේ ප්‍රශ්න වල පේන්න තියෙන මූලික උපදෙස් නෑ නෑ මම මූලික උපදෙස් යවලා තියෙනවා කියලා තැපෑලි. මොකද කවදාකවත් බලන්නේ නැහැ. කවදාකවත් බලන්නේ මම දන්නවා ෂුවර්. මම කිව්වා ඒ නිසා කරුණාකරලා CD එක දාලා දෙන්න. ඒත් ඔක්කොම ඇහෙන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕන ආධුනිකයාගේ මනස දුර්වලයි. එයාට කොහොමඩක්ක ගෙදර දොර ඉන්නකොට උපදේශ කියව කියන වෙලාවක් නැහැ. දෙවෙනි සැරේ ආපු එකන තුන් සැරේ ආපු එකන ඊට වැඩි ටික ටික ටික කියවන. එහෙම තමයි අපිත් හැදුනේ. ඒ නිසා ඒක වැරද්දක් නැහැ. ඒ නිසා ඒ ඒකට විත්තේ වුණත් ඔය සංවිධායක සංවිධායිකාවන තියෙන අපහසුව තමයි කාගේ අමාරුකමක් ඇවිල්ලත් කියනවා ඒ බලන්න ඕන. නමුත් මේ එක එක්කෙනෙක් භාවනා කරනකොට යෙහිලියක් කියලා තට්ටු කරන්න තියන්න එපා. මේක එහෙම තැනක් නෙවෙයි. ඒක අවශ්‍ය නෑ අපට. ඒකම අනුන් වෙනුවෙන් සීලපින් වල ප්‍රශ්න අහන්නත් එපා. මම දන්නවා පැහැදිලිවම කෙනෙහිල්ලක් ඒකේ තියෙන. ඒ නිසා අදාළ කෙනා කතා කරනවා නම් ඔක්කොම නම් බෑ. ඒ කාරණා හරිය එයායින් අහන්න පුළුවන් දැන්වත් සන්තෝෂද? දැන් මේක පැහැදිලිද කියලා අනුන් කෙනෙක් අහනවා කායෙන් අහලා ඉවර කරන්න. ඒ නිසා ඒක හරීම අමාරුයි සීල ප්‍රශ්නේ. මම දැන් මගේ නම් මුළු ජීවිතේ කවමදාකවත් මේ ප්‍රශ්නයක් ඇවිල්ලා නැහැ මට. කවදාකවත් මට මේ සීලේ මට ප්‍රශ්නයක් වෙලත් නැහැ. අනුන් සීල් කැඩුවයි කියලා මට කරප්පන් ඇවිල්ලත් නැහැ කවදාවත්. මොකද මම ඕගොල්ලන්ට වැඩිය උංගා සීල් කඩපු එකෙක්. ඒක හොඳටම මම දන්නවා ඕගොල්ලන්ට බෑ මාට විතර මං වගේ සීල් කඩන්න. ඒකත් බලන්න දැන් ජොලි ඉන්නවනේ මම. ඒ ශාසනේ. ඒ ශාසනේ අවුරුදු 26ක් සංවිධානකව සංවිධානාත්මක සිල්පද කැඩුවා. 26 ඉඳලා දැන් හෙටානි වෙනකොට 65ක් වෙනවා. අවුරුදු 40ක් විතර අනිත් පැත්තට ගියා. දෙක මේකයි අප්පා. වෙනසකුත් නැහැ. ඉතින් කාටද වෙලා මේ දකින්න වෙලා. ඔය අනිත් පැත්ත ගියා නම් අප්සෙට් ඇයි කියලා මං හිතනවා. මුලින් ට්‍රැක් කළා පස්සේ අප්සෙට් ගියා නම් මැරෙන වෙලාවේදී එහෙන දුක් විඳින්න වෙනවා. සිල් කඩලා හොඳ පැත්තට යනකොට එකක් මතක තියාගන්න අනුන්ගේ දේවල් බලන කෙනාට කවදාකවත් බෑ මේ සීලය පිළිබඳව පුංචි ප්‍රමාණ කිරීමක්වත් කරන්න. මේක ආචාර ධර්මයක් බව හැබෑව. නමුත් සර්වඥාන්සේ කියලා තියෙන සමාදාය සික්කති සික්ඛාපදී. ඔබ සමාදන් වෙලා රැකපන්. අනුන්ට සමාදන් කරවන්න යන්නත් එපා. එහෙම නැත්නම් අනුන් රකින්න සීලය පිළිබඳව ඇහුවොත් කියලා දෙන්න. ඒක අපි අනිවාර්යෙන් කරන්න eBay. අත තියන්න යන්න එපා. ඔක සාමාන්‍යයෙන් පිරිමි අය කරන්නේ කාන්තාව තමයි කරන්නේ. මේක නම් මම හිතේ උපාසක මහත්තයෙක් කරපිරා. ඉතින් සමාජලට මාරු <laughs> මාරු වෙන වෙලාවල් හිටිනවා. ස්වාමින්වහන්සේ ඩාර්ක් චොක්ලට් වලින් ඔයකේ තියෙනවා අර සත්තාහ කාලික දේවල් ඒ සත්තාහ කාලික ලයිස්තුවේ නොකල යුතු දේවල් සඳහන් කරලා තියෙනවා ඒ තේරුකාණී ස්වාමීන්ගේ පොතේ ඒ පොත අරගෙන තව ටිකක් කියවන්න එතකොට තේරෙයි මේ සීනි තෙල් වගේ જાති දවස් හතක් තියාන වළඳන්න පුළුවන්. ඒවා එතකොට 12න් පස්සෙත් වළඳන්න පුළුවන්. ඒවා සත්තාහ කාලිය කියලා වෙනම හත් දිනකට ගන්න පුළුවන් ඒ වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඒ මාතෘකාව ලොකුයි නමුත් මම හිතනවා ස්වාමීන් වහන්සේ තෑහින මාතෘකාව පිළිබඳ විශේෂඥෙක් ලියවිලා තියෙන ටික තියෙනවා. නමුත් ලයිස්තු ඔක්කොම ඉවර කරන්න බෑ. එතකොට අර හලාල් ලේබල් එකේ ගහන්න වෙනවා. හත්තාහ කාලික, යාව කාලික, යාව ජීවික කියලා. ඉතින් ඕක කරන්න බෑ. නෝකා හිටපල් අප්පා ඉවරයිනේ. ඕක ගෑවේ නැහැ කියලා පැලවෙන්නේ නැහනේ බඩ. මම මම මේ වසන් ගන්න හදනව නෙවෙයි. නෝකා හිටියා නෑ ඉවරයි. කරුණු දැනගන්නවා කියන එක වෙනම දෙයක් තමයි. ඒකට ඒකට වෙනම පොතක් ගන්න එක ඉගෙන ගන්න ඕනේ. කවදාකවත් ඒක එක්සෝස්ට්නි ලිස්ට් එකක්. ඉවර වෙන ලිස්ට් එකක් හදාන්න කවදාකවත් බෑ. රේතුකාණ සංසය යතින් දීලා තියෙන එක අපි සම්මුතිය වශයෙන් අරගෙන තියෙනවා. එක එක පොත්වල පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. ඒ නිසා අපිට හරියටම මෙහෙමයි කියලා කියන්න බෑ. දල වශයෙන් දෙන එක තමයි අපි කරන්නේ. දැන් අපිට තියෙනවා තව විනාඩි 10ක විතර කාලයක් අපි මේ ඉදිරිපත් කරපු කාරණා පිළිබඳව තවදුරටත් විස්තර කරගන්න ඕන නම් එහෙම නැත්නම් මේ ප්‍රශ්න මොනවාරි තියෙනවනම් අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් ඇඳක් උච්චාසයනය වෙනකොට මිට්ටෙත් එක්කද ගණන් ගන්නෙ නෑ ඇඳේ යට විට්ටමේ ඉඳලා ගන්න යට විට්ටමට අර මේ නනිසක් කුස සෝ අමිනාසගේ නම සරයි අයියෙන් කතා කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. මම වාඩි වෙලා ඉන්න ඉරියව් තුළ සිහිය පුරුදු කරගෙන යන කෙනෙක්. මම කතා කරන්නේ මේ අර පොඩි වෙලාවකින්ම ඒ විවේකයේ සහැල්ලුව කියන තැනට මම යනවා. බාහිර ආලෝක ගැන නෙවෙයි මම පළවෙනි දවසේ මේ ප්‍රශ්නේ ඇහුවා. ඒත් මම අදත් අහන්නේ මේ ඒක මගේ මෝනින් පටන් ගත්ත ඉස්සර වෙලාවම දැන් මට දැනෙනවා ඒක ශරීරය ඉලක්ක කරගෙන කියන්නේ ශරීරේ තැවරිලා වගේ මුළු ශරීරේ පුරාම විහිදලා යනවා ඒ සුදු පාට ආලෝකයක් මට හිතෙනවා වහන්සේ කියපු විදිහට මම ඒකට කැමති වෙලා දොත් කියලා කැමති උනාට කමන්නේ කැමති වීම නිසා වැඩියෙන් උනන්දු වෙලා වැඩියෙන් සතුටු පවත්තන ඒ වාසියට ගන්න දැන් ආලෝකයක් දෙයක මමත් කැමති බොහොම හොඳයි නමුත් ඒකට මත් වෙලා සතිය කඩා ගන්නෑ අර මෙතෙක්කල් යම් ඇසුරක් යම් අරමුණක් ඇසුරු කිරීමෙන් ආලෝකය ඒ අරමුණු කරපු අරමුණ වඩා සමීපවල ආචාර කරන්න. ඒතර ආලෝකයේ වර්ධනයක සිද්ධ වෙනවා. එහෙමයි. ඒතාවෙ මතුවෙන කිසිම දෙයක් බාධා කරන්නේ ඒ බයදට මනාපමනාපුණත් බාධාවක් වෙන්නේ නැහැ. දැනගෙන තමන් අර මූල පනවගත්ත මූල කර්මස්ථානේ දිගින් දිගට ඉන්න පුළුවන්කම බලන්න පුළුවන් නම් ඒකට අපි යෝනිසුමනසිකාරය කියලා කියනවා. එහෙමයි. වහන්සේට දරුවන් සන්නේ. සුවපත් වේවා. Thank you. ගෞරව ස්වාමීන් අවසරයි ස්වාමීන් මේ ජාත රූප රජිත පටිඝාන ශික්ෂාපදයේදී දැන් සාමාන්‍යයෙන් අපිට ලෙඩක් දුකක් හැදුනහම ඇත්තට මුදල් පරිහරණය කරන්න වෙන අවස්ථාවල් තියෙනවා ඒ වගේ අවස්ථාවකදී අපි කොහොමද කටයුතු කළ යුත්තේ? එහෙම ਸਰවඥාසිකේ තියෙනවා ගිලානකස්ස අනාපත්‍ති කියලා සමහර ආපත්‍තිනිකායවල් ඒකේ ලෙඩ වුණාට කමන්නේ කියලා. මේකේ නෑ කිසිම එහෙම මේ විකාල භෝජනේ හරි මුදල් පරිපත්‍නේ හරි මොනම විදිහකට බුදුජානසෙ ඉඩ දීලා නෑ. ඉතින් එතකොට කියන්න තියෙන්නේ අපි අපි හිතමු දසසිල් සමාදන් වෙලා තියෙන දැන් සාමනීර කෙනෙක් වෙනවා මෑණි කෙනෙක් වෙනවා දසසිල් සමාදන් වෙනවා. ඉතින් ඊට පස්සේ ඒ සමාදන් සමාදන් උඩට කරන්නේ නෑ. එතකොට සිල්පති කැඩෙනවනේ. උන්ට දස ශික්ෂාපද වලින් පළවෙනි පහ පරාජිකා පස්වෙනි දෙවෙනි ඔය විකාල භෝජන ජාතරු ප්‍රයිත එච්චර බරපතල ශික්ෂාපද නෙවෙයි. ඒව කැඩෙනවා. නමුත් ශිල්පදේ කැඩලා තියදී මුසාවාදා වේරමණී සමාදන් වෙනවනේ මුල් කොටසට අහු වෙනවනේ. ඒකෙන් පරාදයි. ඒතකොට ස්වාමීන් වහන්සේ අපි භාවනා කර්මස්ථාන වලට මේක බාධා පිණිස පවතිනවද? ඒක තමයි භාවනා කරනකොට තේරෙන්නේ. ඒ කාටවත් මේක බාවදා වේවා කියලා මොනවක්වත් කරන්න බෑ. තමන්න ඒක කරන්න බැරි නිසා තැකේ වාසියට වැඩි තැකේ අවාසිය ඉන්නවා එතකොට. මේ වරදින්නේ තිල්පදේ ගැටිච්ච නිසා දෝ කියලා අබ කාපු කාගේ මොලේ දනවා වගේ. ඉතින් අද ඇත්තට මේක සංඝයාතර ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්න බැරි මාතෘකාවක් වෙලා තියෙනවා. මොකද උපසම්පදා ඉන්න සංඝයා වහන්සේලාට සාමාන්‍ය දසීලවත් නැහැ. ඒගොල්ලෝ තව උපසම්පදත් කරනවා. ඉතින් ඒකට එම සංඝයා කෙනෙක් එක්ක කටයුතු කිරීමේදී අපි විනය අදාළ මොකුත්ම කරන්නේ සහ සම්භෝගය කරන්නේ. ඒත් එක මොනම දෙයක් හදා බෙදා ගන්නෑ. ඒක හරියට AIDS කියන කෙනෙක් එක්ක ළඟ එකට ඉන්නවා වගේ. ලිංගික හැසිරුණොත් ඉවරයි. ආසාදනය වෙන රෝග. අපිට පුළුවන් ලිංගික මේ AIDS නැත් එක ෂේක් කරන්න පුළුවන් ප්‍රශ්න නැහැ. අතරත දෙන්න පුළුවන්. මේ බෝජ සමභෝගීට යන්න පුළුවන්. තහසම්භෝගයට යන්නේ නැහැ. ඒකෙන් තමයි අපි මේ රකින්න එක නැයි නොරකින්න එක නැයි අතර ගැටුමක් ඇති නොවන නැති යුතු කටයුතු කරන්නේ. එහෙමයි කරන්නේ. නමුත් තමන් කරනවා නම් මුදල් පරිහරණය කියන්නේ අතරම හැදිච්ච ලෙඩේට වැඩිය භයානක එකක්. එහෙමයි. මුදල් පටියන කිරීමෙන් හදාගන්න ලෙඩේ මේ සාමාන්‍ය උණු ඉසේකකට වඩා බොහොම භයානකයි. කාම ගුණත් එක මුදල් පටියන කරන එක නා කාම ගුණේම තමයි කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා. කාම ගුණ ආසාදේම යයි මොකක්වත් නැහැ. මුදල් පටියන සහ කාම ගුණ එකයි. ඒ නිසා ගීයත්තු ඒ දසින් සමාදන් වෙච්ච නැති ඇතු. ඒ කාම ගුණ පිළිබඳ ඒකට තියෙන මිත්‍යාචාරණ කරනවා නම් ඒගොල්ලෝ බේරලා. කාමාචාරය ඒගොල්ලෝ ගාව තියෙන එක ප්‍රශ්නයක් නැහැ. නැමෙත අනික් අයගේ තියෙන එකක් තමයි. ඔකේ තියමුත් ඒක පාරජික ශික්ෂාපදයක් නෙවෙයි. පාරජික ශික්ෂාපදේ වෙන්නේ ශික්ෂාපදේ කැඩලා තියෙද්දිත් පැවිද්දෙක් වශයෙන් පිළින කරනවා නෙපේ. ඒකවල මුසාවාද ශික්ෂාපදයෙන් තමයි නඩුව කැඩලා යන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ දැන් වාහනවල දුර බැහැර ඉඳලා එනකොට යන්න එපා මොකට යන්නේ? ඇවිදින්නේ නැහැ මේක දැන් ඔය ළංගම කිව්වා අවුරුදු 10 ඉස්සෙල්ලා හාමුදුරුවෝ නිකන් බස් කූපන් දෙන්න කියලා නායක හාමුදුරුවෝ වැඳලා කිව්වා අයියෝ එපා දැන්වත් මේ සල්ලි හොයාගෙනත් ඉන්නේ එක එක්කත් පන්තලේ ඇවිදිනවමයි වැඩි පය දාච්ච බල්ලෝ ආගේ තාමදිවට ටිකට් නුතරන් දුන්නු දන්නේ නැද ඒක තව දන්නේ නැද නෑ හොඳයි දන්නේ නැති තුන්නිකායේ හාමුදුරුවෝ එක තරක් සංකල්ප දුන්නා දැනටත් ඔය ඔය ක්‍රමයේ කරලව සංඝ හැතියන්න බෑ ඒක තරක ඇවිදිනවමයි වැඩි ඉතින් ඒ මන්දියට ළඟමත් දුන්නොත් එimhe ටිකට් පයින් රේනෝට ඉලිබම් බැඳා වගේ මට ඒ වෙලාවේ කීති ගියා මේ අපරාධේ හම්බෙන සංගලාපේ නැති කරන්න පෙනායක හම්දුරු කියලා. සර්වඥාන්තේ හැමදාම කිලෝමීටර් 15ක් ඇවිදිනවා. මාස 9ක් එක දිගට ඇවිදිනවා. සෙරපු දෙකක් අදාලා තිනවා. මොනවාද මේ කතා කරන්නේ? එතකොට ස්වයංාංශ කකුල වල ආබාධිත ප්‍රශ්න තියෙන අයට දාන්න පුළන්නේ මොනවාද මේ පාවහන් නෑ මේ පාවහන් කතාව මම කියපු එකනේ දැන් මේ සල්ලි කතාව නියන්නේ <laughs> ඒ බුදුරජාණන් වහන්සේ සෙරෙප්පු දෙකක්වත් දාලා නැහැ කිව්වේ හැමදාම කිලෝමීටර් 10ක් 15ක් ඇවිදිනවා එහෙමයි ඉන්නේ 80ක් යනකම් ජීවත් වුණේ උන්වහන්සේ එහෙමයි බෑ පාවිච්චි කරලා නැහැ අවුරුදු 45කම පාවිච්චි කරන්නේ නැහැ එහෙමයි රජගෙදර ඉඳියට පස්සේ දුෂ්කර ක්‍රියා කරන කාලේ කොහොමද දැන් රජගෙදර ඉන්න කාලේ පාවිච්චි කරන්න ඇති එතකොට ස්වයං නාස කැපකරු කෙනෙක් අපි වෙනින් යම් මුදලක් ඒ විලාවට දැන් අපි කියමු මේ දැන් මෙහි එනකොට උනත් අපිට මේක ඔබ වහන්සේගේ වාහන වීදම් කියලා ඒ වෙලාව අවස්ථාවට දෙන්න මුදල පරිහරණය කරන්නත් අයිතියක් නෑ. ඒත් මුදල් ලැබෙන්නේ අසං කරලා තියෙන. අයිතිකාරය අසං කරලා තියෙන දේ ගත්තොත් ඉවරයි. එහෙමයි. යේසුස් වහන්සේ කිව්වා සල්ලි වල ජෝර්ජ් රජු අසං කරලා තියෙන. ඕක ජෝර්ජ් රජු ඕක දීලා දාපන්. බුදුසසුන් කිව්වා යමක් උඹේ නෙවෙයි නම් දීලා දාපන් කියලා. මොකටද මුදල් ලැබෙන්නේ ඔගේ අසං කරන්නේ? ඌට දීලා නිකන් එන. හරි ජොලි වැඩේ. ආමෑණියට තේරිලා නැහැ තාම <laughs> එහෙම අපි මුදල් එහෙම තැම්පත් කරගෙන මේ ඉන්නේ නෑ ස්වාමීන් වහන්සේ. කොහොම කරත් මුදල් ලැබෙති ආසම් කරලා තියෙන්නේ. <laughs> තැම්පත් කර මුදල හෝ ඒ වෙලාවට ගන්න එක හරි. ඒක ඉතින් සරුවච්චනාංශ අපිට ඉතින් සරුවච්චයිනේ. එහෙමයි. ලෝකේ තියෙන අද තියෙන ප්‍රශ්නේ අපි දන්නවනේ. <laughs> ඉතින් ඒසයක ප්‍රසිද්ධිය කතා කරන්න බැරි මාත්‍රකාවක්. මේ මේ අපේ මධ්‍යස්ථාන තදිම බලපාන මාතෘකාව. අපි ඒක නිසා පුළුවන් තරම් ඒ එන සංඝයාත් එක්ක සමසම්භෝගයට යන්නේ නැතුව භාවනා කරන්න ඉඩ දෙනවා. මෑණිවරුන්ටත් ඉඩ දෙනවා. අපි ආමිෂයෙන් සම්බන්ධ වෙන්න යන්නේ නැහැ. ඒ පාවොක් ස්වාමීන් වහන්සේ කියලා තියෙන පිටින් එන කිසිම කෙනෙක් එක්ක ආමිෂ සම්භෝගයට යන්න එපා මොකද විශ්වාස නැහැ. ඒ කට්ටිය ඒ සත්‍ය කට්ටිය වගේ සලකනවා කියන්නේ අපි පහත් කළ සලකනවා කියන එක නෙවෙයි. අරසා කරගන්නයි තියෙන්නේ. ඒ සීල ශික්ෂාව නැතුව සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා වලට යන්න හදනවා කියනකොට එතනත් බරපතල ප්‍රශ්නක් තියෙනවා. ඒක නිසා අපි ඒක එයාට දැනෙන්න අරිනවා. මොකද ඒක ලෝක සම්මතනේ අපි අපි විනය කතා කරන්නවත් ගන්න මේ මේ භාවනාවේදී වැඩමුළුවේදී අපි ඒක කියලා තියෙනවා අපි ගන්න පදනම් මෙන්න මෙච්චරයි දස සිල්. ඉතින් හුඟව දෙනකොට ඕනක නමයක් කරන්න බැරිද කියලා විකාල භෝජනේ නැතුව. ඒ කිනෝ ඒ කල්ලාතු කියලා නේ තියෙන්නේ. පළවෙනි රිට්‍රීට් එකේ 2010 60ක් රැයට කාලා තියෙනවා. බරපතල ප්‍රශ්නයක් ආවා. මොකද නැත්නම් මේකට සෙනගින් නැති වෙයි කියලා අපි ඇඩ්වර්ටයිස්මන්ට් පාරක් තමයි දාලා තියෙන බලනකොට. ඔව්. ඒක ඒකින් නැත්නම් එන්නේ නැහැ කවුරක්වත්. 60ක් කාලවසේ ආරි කිව්වා මට කරන්න බෑ කියලා. අයිමන්ස තුනට යනවා විවේක ගන්න. හෙට පාන්දර තුනට එන්න. මේ කට්ටිය ඉන්නව බලන්න. ඉතින් තාම අමාරුවෙන් තමයි ওই දස ශික්ෂා පදවලට ගියාපි. ඊට පස්සේ දැන් මේ පොඩි ළමයින්ගේ වැඩ පිළිවෙල ගියාම දැන් අපි ආයේ මුණ දෙනවා මේ ප්‍රශ්නෙට. අපි පොඩි ළමයි ගෙනල්ලා මේක නිවාසිය කෙරුවොත් කී දෙනෙකුට පුළුවන් ඒද රැට නොකයි. බුරුමේ අටේ ඉඳලා අවුරුදු 18 වෙනකන් ළමයි 500ක් පැවිදි කරනවා කවදාවත් දෙන්නේ නැහැ. ඊළම්පතක්වත් දෙන්නේ නැහැ. ඒ නිසා එතන පුද්ගලික ප්‍රශ්නකුත් තියෙනවා පොදු ප්‍රශ්නකුත් තියෙනවා. මේ කාපු කට්ටිය තමයි ඔය කෑ ගන්න ඔය. දෙවාසිත තිරසනේ. අවසරයි ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන සූත්‍රයේ යම් කොටසක් මට අහන්න මේ සිදුවීමක් නිසා අහන්න සිද්ධ වෙලා තියෙනවා මම පිළිකුල් භාවනාව පිළිබඳ විස්තර අහලා ඒ පිළිබඳ භාවනා කරන තැනකත් ඉඳලා තියෙනවා නමුත් ඊට සම්පූර්ණයෙන්ම වෙනස් දිනයක දවාලේ කිසිම සම්බන්ධයක් නැති වෙලාවක මේ බඩේ මේ ඔක්කොම නිකන් ඇරිලා මේ ඇරිලා ඒ බඩ වැලුයි ආමාශයේ තියෙන බලුවමනයක් වගේ තියෙනවායි ඔක්කොම නිකන් පෙනුණා එතකොට මේ ලොකු පිළිකුලක් දැනුණා. ඒක මොහොතකින් නැතුව ගියා. නමුත් මට හිතේ තව සැරයක් දෙසරක් පේනවා නම් හොඳයි ආහාරයට තියෙන රස තෘෂ්ණාව අඩු වෙන්න කියලා. ආයේ පේනුනෙත් නැහැ හැබැයි. දැන්ට කොහොමද ඒක අදාළ වෙන්නේ සිද්ධිය? ඇයි මේ වෙලාවේ ප්‍රශ්නයක් වශයෙන් මතු කරන්නේ? ඒක මතක් වෙනවා මට. එතකොට ඉතින් මතක් කරන හොඳයි කියලා නේ කිව්වේ දැන්. හොඳයි. ඔව්. එතකොට ඒක මොන වගේ අවස්ථාවක්ද කියලා නෑ දැන් මේකේ මේක දැන් අදාළ වෙලා තියෙන එක පෙනිච් එකේ දෝෂෙද නැවත නොපෙනෙන එකේ දෝෂෙද නැත්නම් නැවත පේන එකේ දෝෂෙද මේ වෙන දෙයක් ගැන කතා කරන අපි කරපු දෙයක් නෙවෙයි ඔය එහෙමයි ඉබේම තමයි ඉබේම තමයි එහෙම ඉතින් එහෙනම් දැන් අහලා මොනව කරන්නේ එහෙට ඉබේ වරෙන් කියන්නේ <laughs> කරපු දෙයක් නම් අපි සාකච්ඡා කරමු දැන් අපි මේ පාරේ යනකොට පාරයින් යනකොට බලුවමනයක් තියෙනවා ඉතින් ඕන නඩු කතා කරන්න ඕනද අපි <laughs> ඒ බල්ලා කාලා තියෙන ඊරෑ කාපුවාද නැත්නම් බැල්ලියක්ද අපිට ප්‍රශ්න නැහැ මේ පාරේ දකින්න දේවල් ඇගේ දාගන්න එකන උපාසම්මලාගේ වැඩි මේ අහම්බෙන් අපි කියනවා චේතනා විරහිත වෙන දේවල් කතා කරන්න යෑමෙන් අපරාධ වර්තමාන මොහොත පන්නනවා ඒ ඔක්කොම දීදි බලන්න ඔය ඔක්කොම හරි එක හිතුණා මොකද දැන් වර්තමානයේ මම උතර ඉඳගෙන ඉන්න බව දන්නවනම් මයික් එක ඉල්ලන්න බෑ තියෙන දන්නවනම් ඔච්චරනේ අපිට දැනගන්න ඕනේ එහෙමයි ස්වාමී. අරක විමසුවයි කියලා කිසි තැනකට යන්නේ අපි. ජබාන්ඩ කොච්චරද නානාරුදු වේස වවා මග අවරන්නේ සංසාර ගමනේ තණ්හා ආසා. ඕව කතා කරන්න ගියොත් කෙලෙස් සමාදානය. දැන් බලන්න වාඩි වුණාට පස්සේ ඒක පේනවනම් කර්මන්නේ. පේන්නේ නැති වෙලාව ආනපන කරන්න පුළුවන් නම් දැන් ඉඳගෙන ඉන්න බව දැනගන්න ඒක වැඩි කරන්න පුළුවන් නම් අපි දෙපැත්තම දියුම්. එහෙමයි සෝමස්. තිරුවන් සරණයි වාසේ. හොඳයි අපිට වෙන ප්‍රශ්න නැහැ කියන පදනමෙන් අපි මෙතනින් අපේ සාකච්ඡාවේ නිමාව සටහන් කරනවා. අපි තුනට නැවත රැස් වෙනවා. සක්මන් පරියංග භාවනාව සඳහා ඒත් එක්කම අපි ස්තුතිවන්ත වෙනවා නැත්නම් තෙරුවන් සරණ පතනවා සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම. තෙරුවන් සරණයි.